विश्व मधुर विश्व मधुर विश्व मधुर ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. ඇමරිකාවේ ඉපිද ඊශ්‍රායලයේ දිවිගෙවන ලුබීට් සභා නැමැති සංගීත ශිල්පිනියගේ වාද්‍ය භාණ්ඩය වූ චෙලෝ සමග ඊශ්‍රායල ජාතික යේරන් පියර් රබාබ් නැමැති ඇෆ්ගනිස්තානු තෝරිය භාණ්ඩයේ ඔස්සේ මවන මීරු සංගීත සංවාදයේ අද විශ්වමధుර පළමු අංකයයි ජනකී නාද රටාද උපයෝගී කරගනිමින් අරුතින් සරු මිහිරෙන් පිරි ගැයුම් ගයන කෙන්සාස් නම් යුරෝපීය සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන මේ ගීතයෙන් ජීවිත අනීත ගැන කියවෙනවා මොහොතකට මා දිනෙප්පියා ගැනීමත් සමගින් මාගේ සියලු සිහින දූවිලි වී සුළඟේ ගසාගෙන ගොසින් ඔව් කිසිවක් සදාකාලික නොවන්නේ මැයි ගීතයේ අතරමැද වැයෙන වාද්‍ය ඛණ්ඩයේ රසයද හොඳින් විඳ ගන්න. Thank you. ground, though we මිලාන වූ දැසේ කැලුම් පුබුදු කළා මාගේ සිතුම් කලකට පසු ඔබ පුබුදාලීමට ඇසෙන මේ ගීතය රචනා කළා පුඤ්ඤසිරි මහවත්ත තනුනිමවා සංගීත රස ගන්වා ගායනා කළා ආචාර්ය වික්ටර් රත්නායකයන් අමාදිය බිඳකි ඔබ මට නැගින් පොන්සදේ බුදු කලා මාගේ සිතුම් ඒ සිතුමන් සුසුමක් වී මහද සැලේ මහද සැලේ මිලාන වූ වැසි කෙළුම් ඔබ දුකලා මාගේ සිතුම් ඒ සිතුමන් සුසුමත් වේ මහදකලේ මහදකලේ සලා පැතුම් විමන් අදහිමවා සිහින ලොවේ පියාසලා පැතුම් විමන් අදහිමවා ඒ විමනේ ඉහසුන රන් පැතුවේ ඔබේ මිහිරිසුන බෑති කැලුම් කුබුදු කළා මාගේ සිතුම් ඒ සිතුමන් සුසුමක් වේ මහද තලේ මහද තලේ අම්බරේ සහන් සුවේ පැතු සඳේ මැණික් ලොවේ රන් අම්බරේ සහන් සුවේ පැතු සඳේ ලොවට මගේ අඳුර දෙවා වැසුනේ හිමේ ඇයිද පියේ නාන වූ දැසකලුම් කුබුදු කලා මාගේ සිතුම් ඒ සිතුමන් සුසුමක් වී මහදතලේ මහදතලේ මිනාන වූ දැසකලුම් බුදු කලා මාගේ සිතුම් ඒ සිතුමන් සුසුමක් වේ මහදසනේ මහදසනේ ගීතය යනු සංගීත සාගරයෙන්ගත් දිය දෝතක් පමණි. දැන් රුසියාවේත් යුගොස්ලෝවියාවේත් සංගීතමය එකතුවක්. ඒ ජර්මානු මහා සංගීතඥයෙකු වූ ලුඩ්විග් වෑන් බේතෝවන්ගේ සුපතල මූන්ලයිට් සොනාටා නොහොත් සඳ කැලුම් රසූගය ඉදිරිපත් කිරීම සඳහායි. සාමාන්‍යයෙන් මේ සංගීතාංගයට මූලික වන්නේ පියානෝව පමණයි. එහෙත් රුසියාවේ ලෝලා ඇන්ටිනෝවාගේ පියානෝ වැයීමේ රසය තීව්‍ර කරනු වස් යුගොස්ලෝවියාවේ ස්ටෙෆාන් හවුසර්ගේ චිලෝ වාදනය උපයෝගී කොටගෙන තිබෙනවා. රස විඳින්න හීන් සීරුවේ 19 වන සියවසට අයත් අවිහිංසක ආදර කතාවක් වටා ගෙතුණු රොෂෝගොල්ලා නම් නූත්